ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්තුනේ අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව රූපය පිළිබඳව සාකච්ඡා කරන්නට ආරම්භ කළේ කාම ධාතුව අනුව ගියපු කාම ධාතුව පරියාපන්න වුණ සත්වයන් රූපය අනුව ගිහිල්ලම රූපය අනුවම ජීවත් වෙන නිසා එනිසා රූපය අනුව ගියපු රූපය පරියාපන්න කොටගත් මේ සත්වයන්ට ප්‍රධාන වශයෙන්ම අරමුණු වෙන්නේ රූපයක්මයි. ඒ රූපයක්ම අරමුණු වෙන මට්ටමක රැඳෙන නිසා අපිට මේ නාම රූප කියන ධර්මතාවයන්ගේ පරිච්ඡේදයක් එහෙමත් නැතිනම් නාම රූප ධර්මතාවයන් වෙන්කොට හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. එනිසා කායානුපස්සනාවෙන් සතර සතිපට්ඨානෙ මුලටම යෙදෙන්නේ කායානුපස්සනාවෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ කෙරෙන්නේ රූපස්කන්ධය පිරිසිදු දැක්වීම එනිසාම අපි රූපකාණ්ඩය පිළිබඳව කතා කළේ රූපයේ තියෙන යථාර්ථය රූපයේ තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය නිසා. එනිසා රූපස්කන්ධය පිළිබඳව අපි අවධානයක් යොමු කරලා ඒක විදේන රූපසංගහෝ කියන කොටස සාකච්ඡා කළා. මේ එක විදේන රූපසංගහෝ කොටස සාකච්ඡා කරගෙන ගිහිල්ලා අවසාන වුණාට පස්සේ අපිට ආවා දුවිදේන රූප සංගහෝ කියලා දෙආකාරයකින් රූපේ පිළිබඳව විස්තර කරන සංග්‍රහ කරන කොටස. දෙආකාරයකින් රූපේ පිළිබඳව විස්තර කරනකොට අතිරූපං උපාදා අතිරූපං නෝඋපාදා කියන මේ මාතිකාව තමයි අපි කතා කරන්නට යෙදුනේ. ඒකට කියනවා දුක මාතිකාවක් කියලා. දුකයක් නැතිනම් කාරණා දෙකක් අතිරූපං උපාදා සහ අතිරූපං නෝපාදා උපාදා රූපයක් තියෙනවා නෝ උපාදා රූපයක් තියෙනවා කියන මේ කාරණා ටික ඊට පස්සේ අපි උපාදා කොටස සාකච්ඡා කළා අතිරූපං උපාදා කියලා කියන්නේ අපි මන් නිසාය මං උපාදාය වගේ වචන වලින් මා නිසා මා ඇසුරු කොට වගේ අර්ථයක් ප්‍රකාශ වෙනවා ඒ වගේම මේ උපාදා කියන වචනයෙන් දැක්වෙන්නේ සතර මහා ධාතුව ඇසුරු කොටගත්. ඒ නිසා අපි උපාදා රූපයන් පිළිබඳව කතා කරනකොට සතර මහා ධාතුව නොවන සතර මහා ධාතුව ඇසුරු කරගත් රූප ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡා කළා කතා කළා. ඊට පස්සේ අපි පහුගිය දේශනාව තුළදී ඒ උපාදා රූපයන්ගේම උපචේ සන්තති ජරතා අනිච්චතා ආදී රූපයන් කතා කරලා කබලින්කාර ආහාරය ළඟට එනකම්ම ඒ රූපය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. කබලින්කාර ආහාරය කියනකොට අපි කතා කළා කැබලි වශයෙන් ගන්න සත්වයන් යැපෙන ඒ ආහාරයක් තියෙනවා නම් ඒ කැබලි වශයෙන් ගන්න ඒ ආහාරයට කිව්වා කබලින්කාර ආහාරය කියලා ඒකෙත් යාය ඕජාය සත්තා යාපෙන්ති ඉදං තං රූපං කබලින්කාර ආහාරං යම් ඕජාවකින් සත්වයෝ යැපෙනවා නම් මේ ඕජාවකින් යැපෙන සත්වයෝ යැපෙන මේ ඕජාව කබලින්කාර ආහාරය කියන ගණයට යනවා ඊට පස්සේ අපි අටකතා අනුසාරයෙන් ඒ ඒ කබලින්කාර ආහාරයේ රළු සහ සියුම් බව පිළිබඳව අපි මතක් කරන්නට යෙදුණා එතකොට දැන් අපිට කබලින්කාර ආහාරය පිළිබඳව කතා කරනකොට අපිට මුළු ලෝකයක් විදිහට වෙනම හම්බුණාට ඇත්තටම රූපස්කන්ධය කියන මට්ටම ඒ ඒ තැනට සාපේක්ෂව කබලින්කාර ආහාර මට්ටමකින් තමයි පනවන්නේ කෙනෙක් යම් විදිහකින් කබලින්කාර ආහාරයේ පිරිසිඳ දකිනවා නම් ඔහුට රූපයේ පිළිබඳව ඇති ආත්ම දෘෂ්ටිය දුරු වෙනවා මොකද අනාත්ම බත්පාන් කව්පිමුන්නට ආදී ආහාරමය ද්‍රව්‍ය ටිකක් ගන්න තැනක ආත්ම වූ ධර්මතා ටිකක් හැදුනේ නැහැ. ඒ අනාත්ම වූ ආහාරයේ තියෙන අනාත්ම ලක්ෂණයම තමයි අපි කයක් විදිහට මනුෂ්‍ය ශරීරයක් කියලා ගත්තත් එතන තියෙන්නේ ඒ අනාත්ම ස්වභාවයමයි. ඒ වගේම ඌරෙක් වෙනස් සත්වයක් මේ ශරීර කොටස් අනුභවයට ගත්තොත් ඒ සත්‍යයේ ශරීරයේ තුල අතපය ආදී මනුස්ස අතපය ආදී දේවල් සකස් වෙන්නේ නැහැ. එතනට අදාළ වුණ රූපයන් සකස් වෙනවා. එතකොට ඒ සත්‍යයට සාපේක්ෂව මේ රූපය කබලින්කාර ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි කබලින්කාර ආහාරය පිළිබඳවත් කතා කළා. අද දවසේදී අපිට තියෙනවා අපි අතිරූපං උපාදා කියන සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූපය පිළිබඳව කතා කළේ අද අපිට තියෙනවා අතිරූපං නෝ උපාදා කියන මාතෘකාව උපාදා නොවන රූපය කියන්නේ අපි වචනයක් විදිහට ගත්තොත් නම් ඇසුරු නොකර කොට පවතින ඌ රූපය මොකද්ද කියලා දැන් කුමක් ඇසුරු කොටද සතර මහා ධාතුව ඇසුරු කොට පවතින රූප අපි කතා කළා දැන් අද දවසේ තියෙනවා සතර මහා ධාතුව ඇසුරු නොකොට පවත්නා වූ රූප. එතකොට මෙන්න මේ නෝඋපාදා රූපේ හැටියට කතා කරන්නේ කතමන්තං රූපං නෝඋපාදා මොකද්ද මේ නෝඋපාදා රූපය පොට්ටබ්බායතනං ආපෝ ධාතු ඉදං තං රූපං නෝපාදා පොට්ටබ්බායතනයත් ආපෝ ධාතුවත් මෙන්න මේ ටිකට කියනවා නෝ උපාදා රූප කියලා. පොට්ටබ්බා පොට්ටබ්බායතනයටත් ආපෝ ධාතුවටත්. එතකොට මෙතන පොට්ටබ්බායතනය සහ ආපෝ ධාතුව කියලා කොටස් දෙකකින් දැක්වුවා. මොකද පොට්ටබ්බායතනය කියනකොට පොට්ටබ්බයක් කියලා කියන්නේ අපි දන්නවා කායංච පටිච්ච පොට්ටබ්බේච කියනකොට කයත් පොට්ටබ්බයක් කියනකොට පොට්ටබ්බ කියන්නේ ස්පර්ශයක් කියන අර්ථයෙන් එතකොට මේ කයට ස්පර්ශයක් දැනෙනවා කියන තැන. පොට්ටබ්බේ කියනකොට ගැටෙන්නේ කායික වශයෙන් දැනෙන ස්පර්ශයකට දැනෙන්නේ පටවි ධාතුව දැනෙනවා තද ගතියක් තද ස්වභාවයක් පිළිබඳව කයට දැනෙනවා. ඒ වගේම තේජෝ ධාතුවක් උණුසුම් සහගත බවක් සිසිල් බවක් කියන මේ ලක්ෂණයන් දැනෙනවා. ඒ නිසා තේජෝ ධාතුවත් පොට්ටබ්බ ධාතුවට අයිති වෙනවා. තේජෝ කියන ස්වභාවයත්. ඒ වගේම වාතාශ්‍රය කියන බවත් අපේ කයේ හුලං කියන වාතය කියන ගතියත් අපිට දැනෙනවා. ඒ නිසා ඒකට කියනවා වායෝ ධාතුව කියලා. මෙන්න මේ ලක්ෂණ ටිකට අපි පඨවි, තේජෝ, වායෝ කියන මේ ධාතු තුනට කිව්වා පොට්ටබ්බාය තුන කියලා පොට්ටබ්බ ධාතුව කියලා. ඊට පස්සේ ආපෝ ධාතුව කියන එක අපි දක්වනවා වෙනමම ආපෝ ධාතුවත් මෙන්න මේ සතර මහා ධාතු මොකද ආපෝ ධාතුව කියන එක කායික වශයෙන් ගලන වැగిරෙන ගතිය කියන එක ඇඟට දැනෙන්නේ නැති ස්වභාවයත් එක්ක කයට පොට්ටබ්බ ආයතනයට ඇතුළත් කරන්නේ නැහැ. එතකොට මේ පොට්ටබ්බ ආයතනය පිළිබඳව විස්තර කරනවා තත්ත කතමන්තම් පොට්ටබ්බ ආයතනං පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, කක්කලං, මුදුකං, සංහං, පරුසං, සුඛ සම්පස්සං, දුක්ඛ සම්පස්සං, ගරුකං, ලහුකං, යම් පොට්ටබ්බං, අනිදස්සනං, සප්පටිගං, කායේන අනිදස්සනේන, සප්පටිගේන, පුසිවා, පුසතිවා, පුසිස්සතිවා, පුසේවා, පොට්ටබ්බෝ පේසෝ. පොට්ටබ්බායතනම් පේතම්, පොට්ටබ්බ ධාතු පේසෝ, ඉදං තං රූපං, පොට්ටබ්බායතනං එතකොට පොට්ටබ්බ ධාතුව පිළිබඳව අපි අර ඇහැ පිළිබඳව කතා කළා චක්කායතන රූපය හස්වය කරගෙන. එතකොට එතන කතා කළා වගේම මෙතනත් පොට්ටබ්බේ පිළිබඳව කතා කරනවා. මේ පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව කියන මෙන්න මේ ධාතු තුන කක්කලං මේ මොලොක් බවට පත් වෙච්චි රළු බවට තද බවට පත් වෙච්චි ඒ වගේම මෘදු බවට පත් වෙච්චි සිලටු බවට පත් වෙච්චි රළු බවට පත් වෙච්චි සුඛ සම්පස්සං සුව ස්පර්ශයක් ගෙනල්ලා දෙන ඒ වගේම දුක්ඛ සම්පස්සං දුක් ස්පර්ශයක් ගෙනල්ලා දෙන මේ ගරුක ගරුක කියන්නේ බොහොම බර ලහුක කියන්නේ බොහොම සැහැල්ලු යම් පොට්ටබ්බයක් තියෙනවා නම් කෙබඳු ස්වභාවයෙන් යුක්තද අනිදස්සනං ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ පොට්ටබ්බේ කියන එක ස්පර්ශ වෙන දේ ඇහැට පෙනෙන දෙයක් නෙමෙයි ඒ වගේම සප්පටිගං නමුත් කයට ස්පර්ශ වෙන ස්වභාවයකින් යුක්තයි කයට ගැටෙන බවකින් යුක්තයි කායේන අනිදස්සනේන සප්පටිගෙහෙන අනිදස්සන වූ සප්පටිග වූ කයෙන් අනිදස්සනයි කියන වචනේ අපි කතා කරලා තියෙනවා අනිදස්සනයි කියලා කියන්නේ අපිට දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ නිදර්ශන වශයෙන් දක්වන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ කායේන අනිදස්සනේන සප්පටිඝේන සප්පටිඝ අනිදර්ශන වූ කයින් එතකොට අර පොට්ට කලින් කතා කරපු පොට්ටබ්බය දකින්න පුළුවන් ස්පර්ශයක් වුණොත් ගැටෙන ස්වභාවයේ යුක්ත කයින් පුසෙවා ස්පර්ශ කළා නම් අතීතයේ යම්තාක් ස්පර්ශයක් වෙලා තියෙනවා නම් ඒ වගේම වර්තමානයේ පුසතිවා ස්පර්ශයක් වෙනවා නම් පුසිස්සති අනාගතයේට ස්පර්ශ වෙන බවක් ස්පර්ශ කරන කරන්නක් තියෙනවා නම් පුසේවා කොටින්ම ස්පර්ශයක් පනවනවා නම් ස්පර්ශ වෙන බවක් ස්වභාවයක් තියෙනවා නම් පොට්ටබ්බෝ පේසෝ මෙන්න මේකට කියනවා පොට්ටබ්බයයි කියලා පොට්ටබ්බ පොට්ටබ්බායතනම් පේතං පොට්ටබ්බායතනේ කියලත් කියනවා පොට්ටබ්බ ධාතු පේසෝ පොට්ටබ්බ ධාතුව කියලා කියනවා එතකොට දැන් මෙතනදිත් අර අපි ඇහැ රූප දෙක ගැන කතා කළ පරයය වගේම පරයයක් තමයි අපිට දකින්න තියෙන්නේ පොට්ටබ්බේ පිළිබඳව පනවන්නේ කෙසේද යම් විදිහකින් අනිදස්සන සප්පටිග වූ කයෙහි මේ කයෙන් ඒ වගේම අනිදස්සන සප්පටිග උන අර පඨවි තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් එකක් ගැටුණනම් වර්තමාන මොහොතේ ගැටෙනවා නම් අනාගතයට ගැටෙන්නේ නම් කොටින්ම ගැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි කියන්නේ පොට්ටබ්බායතනය කියලා. ඒකද මේ පොට්ටබ්බායතනය කියලා කියනකොට දැන් කලින් තිබුණු පොට්ටබ්බායතනයක් දැන් ඇවිල්ලා ඇඟේ හැප්පුණා කියන මට්ටම නෙමෙයි. ඒ වගේම මෙතන තියෙන තව වැදගත් කාරණයක් තමයි අනිදස්සනයි කියන එක. අනිදස්සනේන සප්පටි ගේන කියනකොට මේ අනිදර්ශන දකින්න බැරි ගැටීම් සහිත කයින්. එතකොට මේ කය කියන එක අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් විදිහකින් අපිට කය දකින්න පුළුවන් කියන බවක් තියෙනවා නම් ඒක අපේ තියෙන අවිද්‍යාව නිසා ගෙනල්ලා දෙන දෙයක් රූපායතනයේ පිරිසිඳ නොදන්නාකම නිසා ගෙනල්ලා දෙන දෙයක් ඒකෙන් කිව්වේ අපේ කයට යම් බඳු වූ ස්පර්ශයක් ගැටෙනවා නම් ස්පර්ශය ගැටෙන මොහොත වෙනකොට අපිට ස්පර්ශයේ ආරම්භය තියෙනවා නම් මේ අතට දැනුණු ස්පර්ශයක් කයට දැනුණු ස්පර්ශයක්, කකුලට දැනුණු ස්පර්ශයක් කියලා අපිට ස්පර්ශ වෙන ස්වභාවය ගැන යම් අත්දැකීමක් තියෙනවා නම් ඒක ආශ්‍රව නිසාම හටගන්න දෙයක් මිසක ආශ්‍රව නැතුව හටගන්න දෙයක් බවට පත් වෙන්නේ නැහැ. කුමක් නිසාද? අපිට කය කියන එක කවදාවත් මේ දකින්න පුළුවන් අපි දන්න කය ස්පර්ශය කියන තැනින් එක දිගට තිබුණු කයකට ස්පර්ශ වීමක් පනවන්නේ නැහැ. යම් මොහොතක ස්පර්ශයේ තිබුණා නම් ස්පර්ශයේ තිබුණු මොහොතම තමයි කය කියන දේ පනවන්නේ. කය ඇති කල්හිම ස්පර්ශය කියන දේ. කයෙන් තොරව ස්පර්ශයකුත් ස්පර්ශයෙන් තොරව කයකුත් පනවන්නේ නැහැ. එහෙම කියනකොට අපිට ඇහැට කය දකින්න කවදාවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැට පෙනෙන්නේ වර්ණ සටහනක් විතරමයි. ඒ වගේම ඇහැට පෙනෙන කයට කවදාවත් දෙයක් ස්පර්ශ වෙන්නේත් නෑ. මොකද පෙනුණු සිද්ධිය වෙනම දෙයක් අපිට කයට ස්පර්ශ වෙන බව, ස්පර්ශ වෙන ගතිය වෙනම ස්වභාවයක්. එතකොට දැන් ඔබට යම් දෙයක් කයට ගැටෙනවා නම් ඒ ගැටෙන දේ පොට්ටබ්බයක් මිසක පොට්ටබ්බ ධාතුවක්ම ස්පර්ශ වෙයි මිසක එතනින් එහාට ගිහිල්ලා වෙනත් වස්තුවක් ඔබ විඳින්නේ නැහැ. යම් විදිහකින් ඔබේ කයට යමකින් කෝටුවකින් වගේ දෙයකින් පහරක් වැදුනොත් ඔබ කිසිම කලයක කෝටුව විඳින්නෙත් නැහැ අත විඳින්නෙත් නැහැ ඒ වැදුණු තැන තිබුණු පටවි ධාතුව නිසා ඒ පටවි ධාතුව නිසා කාය ප්‍රසාදයේ බිඳීම විඳී. ඒකට එතනින් ලැබෙන දුක් වේදනාව විඳින්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා තමයි කිව්වේ දුක්ඛ සම්පස්සම් කියන වචනයත් යෙදුවේ. ඒ වගේම සුඛ සම්පස්සම් කියන වචනයත් යෙදුවේ. ඒකට මෙන්න මේ විදිහට අනිදස්සන සප්පටිග උන කයෙන් අනිදස්සන සප්පටිග උන පොට්ටබ්බ ධාතුව ස්පර්ශ කළා නම් අතීතයේදී ඒ ස්පර්ශ කරපු බවට තමයි පොට්ටබ්බ ආයතනය කියලා කිව්වේ. වර්තමාන මොහොත ස්පර්ශ වෙනවා නම් ඒකට තමයි පොට්ටබ්බ ආයතනය කියලා කියන්නේ. අනාගතයට ස්පර්ශ වෙන බවක් තියෙනවා නම් ඒකට තමයි පොට්ටබ්බායතනය කියලා කියන්නේ. ඇයි මේ තුන් කාලෙට ගිහිල්ලා මේ කාරණාව විග්‍රහ කරලා පෙන්වන්නේ? අතීතයේ යමක් ස්පර්ශ වුණා නම් ඒ ස්පර්ශ වීම තුල එතනම කයත් එක්කම හටගෙන කය ඉතුරු නැතුව නැති වෙලා යනකොටම ඉතුරු නැතුව නැති වුණු ධර්මයක්. අනාගතයට හට ගන්නව නම් හට ගන්න දේ ඒ විදිහටම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම නැති වෙලා යන ධර්මයක්. එතකොට වර්තමාන මොහොතේ පවතිනවා නම් ඒ ස්පර්ශයේද ඒ විදිහටමයි. මේ මොහොතේ ස්පර්ශ වෙන දේ කිසිම කලෙක නැවත අනාගතයට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා දකින මේ ආර්ය දර්ශනයක් තියෙනවා නම් ඒ දර්ශනය අපිට සාක්ෂාත් කරගන්න හේතු වෙනවා මේ කාරණාව අවබෝධ කරගැනීමෙන්. එතකොට රූපය ගැන කතා කළා වගේම ඇහැට පෙනෙන වර්ණ සටහන ගැන කතා කළා වගේම පොට්ටබ්බ ආයතනයත් ඊළඟ පරයය ඔස්සෙත් කතා කරනවා පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ ස්වභාවයන් මේ අනිදස්සන සප්පටිග කය අනිදස්සන සප්පටිග උණ මේ අනිදස්සන සප්පටිග උණ ස්වභාවය රූපය, පොට්ටබ්බය, අනිදස්සන සත්පටික කයෙහි ගැටෙනවා. ඉස්සෙල්ලා කිව්වා කයෙන් ස්පර්ශ කරනවා කියලා. දැන් කියනවා මේ පොට්ටබ්බය, අනිදස්සන සත්පටික උන පොට්ටබ්බය කයෙහි ගැටෙනවා. එතකොට මේ කයෙහි ගැටෙනවා කියනකොට මේ කය තව දෙයක ස්පර්ශ වෙනවා නම් ඒ වගේම කයින් ස්පර්ශ කරා නම් වගේම කය යමක ගැටුණා නම් මුලින් පරයයන් කිව්වේ මේ කයින් කය කරනකොට යමක් ස්පර්ශ කරා නම් අතින් යමක් ගන්නකොට වගේ දෙයක් අපි කතා කරොත් මේ කයෙන් නිසා ස්පර්ශ වීමක්. ඒතකොට දැන් මේ මෙතන පරයයන් කතා කරනවා මේ කායෝ අනිදස්සනෝ සප්පටිගෝ මේ අනිදස්සන සප්පටික උන කය පොට්ටබ්බම්හි අනිදස්සනම්හි සප්පටිගම්හි පොට්ටබ්බයෙහි ගැටෙනවා කලින් කතා කරපු පරයයන් කිව්වේ මොකද්ද කයින් ස්පර්ශ කරනවා පොට්ටබ්බය දැන් කියනවා කය පොට්ටබ්බයෙහි ගැටෙනවා. එතකොට අතීතේ ගැටුණා නම් වර්තමානයේ ගැටෙනවා නම් අනාගතයට ගැටෙන්නේ නම් සහ ගැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේ ස්වභාවයට තමයි පොට්ටබ්බායතනය කියලා කියන්නේ. එතකොට පොට්ටබ්බේ කියලා කියන්නේ පොට්ටබ්බ ධාතු කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවය තමයි. එතකොට කයින් යමක් ස්පර්ශ කළත් ඒ වගේම කය යමක ගැටුණත් එකම ස්වභාවයකින් කතා කරනවා. ඒ වගේම ඊළඟ පරයයට යනකොට කායම්හි අනිදස්සනම්හි සප්පටිගම්හි අනිදර්ශන සප්පටිග උන කයෙහි මේ අනිදස්සන සප්පටිග උන පොට්ටබ්බය ගැටෙනවා. කයෙහි පොට්ටබ්බේ ගැටෙනවා. ඉස්සෙල්ලා කිව්වා පොට්ටබ්බේහි කය ගැටෙනවා කියලා. දැන් කියනවා කයෙහි පොට්ටබ්බේ ගැටෙනවා. කය තියෙනකොට පොට්ටබ්බේ ඇවිල්ලා වදිනවා කියන වගේ අර්ථයක් ගන්නකො. එතකොට කයෙහි පොට්ටබ්බේ ගැටෙනවා නම් අන්න ඒ මොහොතට තමයි පොට්ටබ්බය කියලා කියන්නේ, පොට්ටබ්බ ආයතනය කියලා කියන්නේ, පොට්ටබ්බ ධාතු කියලා කියන්නේ මෙන්න මේ අර්ථයට. එතකොට දැන් මෙන්න මේ විදිහට දෙපැත්තටම පෙන්නනවා ඇයි මෙච්චර පරයායකින් මේ විවිධ පරයායන්ගෙන් මේ ලක්ෂණය ප්‍රකට කරන්නේ? හැම මොහොතකදීම කයෙන්තර පොට්ටබ්බයත් පොට්ටබ්බෙන්තරව කයත් පනවන්නේ නැහැ. එතකොට සතර මහා ධාතු සමவாய පිළිබඳව අපි කතා කරනවා නම් හැම මොහොතකදීම එක්ක උපාදාය රූපේ පැත්තෙන් අරගෙන අපි කතා කරනවා එහෙමත් නැතිනම් පොට්ටබ්බේ පැත්තෙන් අරගෙන අපි කතා කරනවා පොට්ටබ්බේ කියන තැන ඊට පස්සේ අනිත් පරයයන් විස්තර කරනවා අපි ඇහැ ගැන කතා කරනකොට නම් චක්කු විඥානය කියන વિષය දක්වාම කතා කළා වගේ මෙතන කාය සම්පස්සයත් ඒ වගේම කාය සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින කාය සම්පස්සජා වේදනාවත් ඒ වගේම කාය සම්පස්සජා වේදනාව නිසා උපදින ඒ සංඥාවත් චේතනාවත් ඒ වගේම කාය විඥානයත් කියන තැන පොට්ටබ්බායතනය පොට්ටබ්බේ පොට්ටබ්බ ධාතු කියන මට්ටමින් කතා කරනවා. එතකොට දැන් මෙන්න මෙතන මේ කාරණා ටිකට යනකම් තමයි යම් විදිහකින් කය කියන පැනවීමක් කරනවා නම් කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපිට තියෙනවා තමන් බවට පත් කරගත්ත අඩි 5ක 6ක මෙච්චර උස ප්‍රමාණයකින් යුක්ත අතපය තියෙන මේ විදිහේ කයක් අපිට තියෙනවා කියන හැඟීමක් සංඥාවක් අපිට තියෙනවා. අන්න ඒ කය පනවන සංඥාව, ඒ කය පනවන දේ කෙලෙසයක් නිසා තියෙන දෙයක්, අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ධර්මයක්. මොකද අපිට කය බවට අපි පනෝගෙන තියෙන්නේ කය නොවුණු තැනක නිසා. අපි කය කියලා දකින්නේ ඇහැට පෙනුණු වර්ණ සටහනේ ඇති යථාර්ථය නොදන්න කම නිසා ඇති කරගත්ත දෙයක්. යම් විදිහකින් අපිට ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොට ඇහැට ගැටෙන වර්ණ සටහන පිළිබඳව නුවණක් තිබුණොත් අපිට නුවණ පවත්වන්න පුළුවන්කම ලැබෙනවා කය කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මොකද කය කියන දේ ස්පර්ශයත් සමග එකතු උපදින දෙයක් මිසක ඊට කලින් තිබුණු දෙයක් එහෙම නෙමෙයි. ඔබට යම් කිසිම දෙයක් ස්පර්ශ නොවේ ඔබට අතපය පිළිබඳව කකුල් පිළිබඳව කය පිළිබඳව වෙනමම හැඟීමක් ඇත්තේ නැහැ. ස්පර්ශය නිසාම තමයි අතපය විදිහට හැඟීමක් ඇති වෙනවා නම් ඒ හැඟීම ඇති වෙන්නේ ස්පර්ශයත් එක්කමයි. එතකොට ඒකෙන් කියන්නේ බලන්න එපා මේක භෞතික කයට එහා පැත්තේ ඉඳලා බලන්න එපා. මොකද කෙනෙක් බොහොම සරලව අර්ථය ගන්න පුරුදු වෙන්නේ මේ කයට එහා පැත්තේ ඉඳලා බලනකොට මේ කයත් නෑ කියනවා මේ තියෙන්නේ අතපය වෙච්ච කයක්, කකුල් තියෙන කයක්, ඇඟක් තියෙන කයක්. මේ හොඳට තියෙන්නේ මේ කය. එතකොට මේ තියෙන කය නෙමේ නෑ කියන්නේ කියලා හිතනවා. මේ කියන්නේ කය නෑ කියන එකක් ගැන නෙමෙයි. මේ කියන්නේ කය පිළිබඳව නුවණක් ඇති කරගත යුතු ධර්මයක් පිළිබඳව. සම්මුති වශයෙන් ගත්තොත් සම්මුතිය තුළ ඉන්න කෙනෙකුට කය පණවන්න පුළුවන්කම තියෙනවා. නමුත් පරමාර්ථමේ ධර්මතා පැත්තෙන් අරගෙන බැලුවොත් ඔබට කය කියන එක පිළිබඳව පණවන්න වෙන්නේ නැහැ. මේ කයට පොට්ටබ්බේ ගැටීමක් නැති වුණොත් නැතිනම් පොට්ටබ්බේ ගැටීමක් නැති වුණොත් කය පිළිබඳ දැනගන්න වෙන්නේ නැහැ. ඒ වගේම කය නැති වුණොත් පොට්ටබ්බේ දැනගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ කය සහ පොට්ටබ්බය අතර එකතු වෙන මේ පටිඝ සම්පස්සේ නිසාම අපිට හටගත්ත කාය විඥානය කියන මට්ටමට යනකම්ම මෙන්න මේ මට්ටම තමයි පොට්ටබ්බායතනය කියලා පනවන්නේ කය කියලා පනවන්නේ. එතකොට කය ප්‍රකට වෙනවා නම් යම් තැනක එතන පොට්ටබ්බායතනයේ තියෙනවා පොට්ටබ්බේ ප්‍රකට වෙනවා නම් එතන කායායතනයේ තියෙනවා. එතකොට කයයි පොට්ටබ්බයයි කියන මේ காரணා දෙකම අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. එකටම හටගෙන එකට ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක්. ඒකෙන් ඔබ අදහස් කරන්න එපා. එතකොට භෞතිකව පටවි ධාතුව නැද්ද? එතකොට තේජෝ ධාතුව නැද්ද? ආපෝ ධාතුව නැද්ද? වායෝ ධාතුව නැද්ද කියලා. මොකද බාහිර භෞතිකව තියෙන පටවි තේජෝ වායෝ ධාතුන් පිළිබඳව ඇත වශයෙන් හෝ නැත වශයෙන් හෝ මෙනෙහි කරන්න යෑම කියන කාරණාව තුළ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනයක්ද කියන එක පිළිබඳව විමසලා බලන්න වෙනවා. එහෙම වුණොත් ඔබට සතර මහා ධාතුන්ගෙන් හැදුණු එළිය පවතින වෙනස් වෙමින් පවතින රූපයක ඇති බව ගැන කතා කරන්න වෙයි. හැබැයි ඒ ඇති රූපය ඔබ දැනගත්තේ කුමන ධර්මතාවයක් ඇතිකල්හිද කියන එක පිළිබඳව විමසලා බැලුවොත් ඇති රූපයේ පිළිබඳව ඔබ මෙනෙහි කරලා තියෙන්නේ ඉතුරු නැතුව කයත් පොට්ටබ්බයත් හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක මිසක පටවි ධාතුව පිළිබඳව දැක්ම තියෙන්නේ එහෙම නැතිනම් ඒකේ පැවැත්ම තුළ ඔබට ඇති වුණු ධර්මයක් නෙමෙයි. එහෙම පැවැත්ම තුළ ඇති වුණු ධර්මයක් තියෙනවා නම් රූපය වෙනස් වෙමින් පවතිනා වූ රූපය අපි එළියේ ඇති බවට ගැන කතා කරනවා නම් එහෙනම් ඔය වෙනස් වෙමින් පවතිනා වූ රූපය ඇති බවට විජානනය කරන වෙනස් වෙමින් පවතිනා වූ ආත්ම භාවයකුත් පවතිනවා. එතකොට අපිට අර ආලය විඥානය කියලා එකක් කතා කරනවා නොඑක් සම්ප්‍රදායන් තුල මහායානික ආදී සම්ප්‍රදායන් තුල ඔවුන් ආලය විඥානය කියලා කතා කරන්නේ භවයෙන් භවයට යන නොසිඳී පවතින විඥානයක් තියෙනවා. එතකොට දැන් භෞතික පැත්තෙන් ඉඳලා ගත්තට පස්සේ ඇත්ත මේවා බිඳි බිඳි යනවා බිඳි බිඳි රූපේ බිඳි බිඳි යනවා ඒ වගේම නාම ධර්මතාවයන් වෙනස් වෙවි යනවා මේ නාම ධර්මතා ටිකත් එක්ක වෙනස් වෙවි යන දේ මේ එකට විඳින එකම එක ආත්මයක් පවතිනවා මේ වෙනස් වෙමින් යන බිඳි බිඳි යන ස්කන්ධ ටිකත් එකතු කරලා දැනගන්න නොසිඳී පවතින එක ආත්මයක් තියෙනවා කියන තැනකටපත් වෙනවා. ඒ වගේ වෙනස් වෙමින් පවතින රූපේ ගෝචර කරගන්න වෙනස් වෙමින් පවතින එකම විඥානයක් එහෙමත් නැතිනම් එකම ආත්මයක් පවතිනවා කියන දෘෂ්ටියකට කෙනෙක්පත් වෙනවා මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මේ සිද්ධිය දන්නේ නැත්නම් ඒ නිසා තමයි වත්තුනානත් ඥානය පිළිබඳව කතා කරනකොට මේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියන පරයයත් අරගෙන අපි කතා කළේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මයක් ගැන. කය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. කය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා කිව්වේ මේ කයත් පොට්ටබ්බයක් කියන තැනින් අරගෙන මිසක මේ කය කියන දේ නිත්‍ය කරගෙන නිත්‍ය වූ කය කියන තැනක ඉඳලා නෙමෙයි. කය හටගන්න බව දැක්කා මෙන්න මේ අපි කතා කරපු පරියායට අනුව අපි කය පිළිබඳව දැනගන්නේ කය පිළිබඳව දකින්නේ පොට්ටබ්බේ ඇති කල්ලිම මිසක පොට්ටබ්බේ නැතුව කය දකින්නේ නැහැ. ඒ වගේම පොට්ටබ්බේ පිළිබඳව දැනගන්නේ පඨවි තේජෝ වායෝ ආදී ධාතුන් පිළිබඳව දැනගන්නේ කය ඇති කල්ලිම මිසක කය නැතුව දැනගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. එතකොට මෙන්න මේ මට්ටමේදී තමයි අපිට හැම වෙලාවකදීම රූපය ඇසුරු කරගෙන අපි මේ ධර්මතාව ටික පවත්වන්න පුරුදු වෙන්නේ මේ කය රූපය කියන තැන කය පොට්ටබ්බේ කියන ධර්මතා දෙකත් ඇති වෙනස අතර ඇති වෙනස පිළිබඳව අපි අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසාම අපි හිතනවා කය මේ පැත්තේ තියෙනවා පොට්ටබ්බේ එළියේ තියෙනවා පඨවි තේජෝ වායෝ ආදී ධාතුන්ගෙන් සැදුණු ඒ රූපේ එළියේ තියෙනවා තියෙන රූපේ තියෙන කයට ස්පර්ශ වෙනවා කියන හැඟීමක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි හිතාගෙන ඉන්නවා අපිට මේ තියෙන දේ අතින් ගන්න පුළුවන් මේ පොත කියන මට්ටමක මානසික මට්ටමක් අපි පවත්නවා. ඇත්තටම අපි ගත්තොත් කිසිම කලෙක අපිට පටවි ධාතුව ඇහැට පෙනිලා නැත්නම් අනිදස්සන මට්ටමක නම් තිබුණේ කයත් අනිදස්සන මට්ටමක නම් තිබුණේ ඔබ හිතාගෙන ඉන්න ඔබ දැක්ක කියලා හිතන ඔය අතට කවදාවත් පෙනෙන පොත ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ කාරණාව බොහොම සියුම් කාරණාවක් අපිට නුවණ පවත්න්න වෙනවා බොහොම සියුම් විදිහට. අපි කය ගැන කතා කරනකොට මේ කය කියන එක අපි නිත්‍ය සංඥාව තුළ ඇසුරු කරලා බැසගෙන මම ඌ මේ හැඩතලයන්ගෙන් යුක්ත ආත්ම සංඥාවකට බැසගත් කයක් අද පවතිනවා. නමුත් ඇත්තටම අපිට කය ගැන කතා කරන්නේ පොට්ටබ්බයත් එක්කමයි කියලා කියනකොට මේ ඇඟිලි තුඩකට නම් ස්පර්ශ වෙන්නේ ඇඟිලි තුඩකට ඇතිවෙන ස්පර්ශය මුළු කයම පනවන්නේ ඇඟිලි තුඩක විතරයි. අපි ඇඟිලි තුඩට ඇතිවෙන ඉදිකටු තුඩක ස්පර්ශය නම් අපි දැනගන්නේ කයට ඇතිවෙන ඉදිකටු තුඩක ඇඟිලි තුඩකට දැනෙන ඉදිකටු තුඩේ ස්පර්ශය දැනගන්න මොහොතේදී ඒ ක්ෂණයේදී ඒ මොහොතේදී අපේ මුළු කයම ඒ ඉදිකටු තුඩ ස්පර්ශ වෙන තැනට තමයි වැය වෙලා තියෙන්නේ. එතන හටගන්න කාය විඥාණයට තමයි වැය වෙලා තියෙන්නේ. අනිත් එකම විඥාණයක්වත් අනිත් තැනක හටගන්න උස්සද බවකින් යුක්ත ඒ කාය විඥානයක් ඒ කොහෙවත් හටගන්නේ නැහැ. ඒකෝට මුළු කයම ඇඟිලි තුඩට ගැටුණු අර ඉන්දිකටු තුඩ ප්‍රමාණය. නමුත් අපි මනෝවිඤ්ඤාණයේ පැත්තෙන් ඇසුරු කරනවා අපිට ඇහැට පෙනෙන රූපයක් මේකට එකතු කරලා බැඳලා මේ අපිට පෙනෙන කයේ තියෙන කයේ තියෙන ඇඟිල්ලේ මෙන්න මෙතෙන්ට ඉන්දිකටු තුඩක් ස්පර්ශ වුණා කියලා අපි මෙනෙහි කරනවා. ඒක අවිද්‍යාවේ ලක්ෂණය. ඒක නොදන්න කමේ අවිද්‍යාවේ ලක්ෂණය ඒ ඇති බවට ගත්ත කම. ඇත්තටම ගත්තොත් අපිට උනේ ඒ මොහොතට හටගත්තු ධර්මතා ටික ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙච්ච කම. යම් මොහොතකින් අපි ඇහැගෙන අර දැනුම අපිටපත් උනොත් අවබෝධ ලැබුවොත් අපිට පේන කය උතෙන්ට ගැට ගහන්නේ නැත්නම් ඔබට නුවණක් තියෙයිද දැනුමක් තියෙයිද මේ අතේ මෙන්න මේ විදිහේ ඇඟිල්ල මෙන්න මෙතෙන්ටයි මේ ස්පර්ශුනේ කියලා. මොකද ඇඟිලි තුඩට විතරනම් එකම ස්පර්ශය අනෙක් කය විජානනය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ ස්පර්ශයකින් තොරව. ඒ නිසා මේ ස්පර්ශ වීම කියන කාරණාවත් එක්කමයි කය, කයත් එක්කමයි ස්පර්ශය කියන තැනින් දැනගත යුතුයි. ඒ වගේම පොට්ටබ්බේ කියනකොට අපි මුලින් මතක් කළා පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන තුනයි කතා කරන්නේ. පඨවි ධාතුව කියලා කියනකොට තද ගතිය, තද ස්වභාවය. ඒකට තද ගතිය, තද ස්වභාවය කියලා කියනකොට මේක ස්වභාවාර්ථයකින් කතා කරන්නේ. ස්වභාවාර්ථයකින් කතා කරන්නේ ස්වභාවාර්ථයකිනුයි අපේක්ෂිත වෙන්නේ. එහෙමත් නැතිනම් පටවිය කියන එක තියෙනවා සම්මුතිය තුළ අපි ධර්ම පටවිය තියෙනවා. ඒ පටවිය විදිහට මේ මහා පෘථුවිය මේ ගස් ගල් ආදී දේවලුත් පටවිය හැටියට අපි දකිනවා. එතකොට ඒ පටවිය අපි වෙනම පවතින රූපයක් විදිහට ගත්ත පඨවි ධාතුව. ඒ වගේම අපිට තියෙනවා පඨවිය කියලා ගත්තාම පඨවි කසිනාදී ආරම්මණයක් විදිහට වඩන්න පුළුවන් පඨවියකුත් තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා සම්මුතියක් විදිහට ගත්ත පඨවි සංඥාව වඩලා පඨවි දිව්‍ය නිකායක ආදී උපදින ඒ පඨවි කායික දිව්‍ය කොටාශයම තියෙනවා. මෙතනදී බලාපොරොත්තු වෙන අර්ථය තමයි මේ ස්වභාව වශයෙන් ගත්ත පටවි ධාතු කියන බව එතකොට මේ පටවි ධාතුව තද ගතියත් එක්ක තද ස්වභාවයයි කියන තැනෙමයි අපේක්ෂා කරන්නේ. එතකොට අතට ගැටෙන බව ස්පර්ශ වෙන බව. ඒ ස්පර්ශ වෙන බව රළු වෙන්නත් පුළුවන් සියුම් වෙන්නත් පුළුවන්. රළු රළු දෙයක් ගැටෙන්නත් පුළුවන් සියුම් දෙයක් ගැටෙන්නත් පුළුවන්. ඒ වගේම සුඛ සම්පස්සයක් ගැටෙන්නත් පුළුවන් දුක්ඛ සම්පස්සයක් ගැටෙන්නත් පුළුවන්. අපිට සැප විදිහට සැපදායක දෙයක් ස්පර්ශ වෙන්නත් පුළුවන්. ඒ වගේම දුක්ඛදායක දෙයක් ස්පර්ශ වෙන්නත් පුළුවන්. ඒ ඒ දේ කාය ප්‍රසාදයට අනුව වෙනස් වෙනවා. අපි කිව්වොත් ඔබට යම් විදිහකින් සියුම් දෙයක් අරගෙන ඔබේ කය පිරිමැද්දොත් ඔබට දැනෙනවා ඒක බොහොම සුඛ සහගත ස්පර්ශයක් හැටියට ඔබට දැනේ. සමන්පිච්ච මලක් මල් පෙත්තකින් අපායේ ඉන්න දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරය සමන්පිච්ච මල් පෙත්තනු කපන්න පුළුවන් කියනවා. එතකොට ඒ තරම් සියුම් ශරීරයක් ඒ තරම් සියුම් වුණ ශරීරයක් අච්චර ගින්දරකට හසු වෙනකොට ඒ දුක ඒ තරම් විඳින්න පුළුවන් මට්ටමකට ඒ කය නිර්මාණය වෙනවා. එතකොට ඒ ප්‍රසාදය ඒ මට්ටමට නිර්මාණය වෙනකොට විපාක විඳින්න පුළුවන් ඒ මට්ටමට. ඒ විදිහට ඒ ඒ කෙනාට සාපේක්ෂව ස්පර්ශය කියන එකත් සැප ස්පර්ශ තියෙනවා දුක් ස්පර්ශ තියෙනවා එතකොට ඒ සැප ස්පර්ශයේ සහ දුක් ස්පර්ශයේ රළු සියුම් බව දත යුතුයි පොට්ටබ්බේ පැත්තෙන් කෙලින්ම සැප දුක කියන මේ දෙක කෙලින්ම පොට්ටබ්බේ පැත්තෙන්ම ගැටෙන දෙයක් අනෙක් ඔක්කොම ආයතන ගැන කතා කරනකොට උපේක්ෂා සහගතව කතා කරනකොට කායායතනයයි පොට්ටබ්බායතනයයි ගැන කතා කරනකොට මේ කායායතනය පැත්තෙන් ඇතිවෙන ඒ වේදනාව සැප වූකුත් තියෙනවා ඒ වගේම දුක් වූකුත් තියෙනවා කියලා කනවනවා මොකද සැප වේදනාවක්ම ගැටෙනවා දුක් වේදනාවක්මත් කයට ස්පර්ශ වෙන බව නිසා එතකොට මෙන්න මේ විදිහට අපිට කායායතනය කියන මේ කාරණය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නට අවශ්‍යයි ඒ තුළ අපිට ලොකු කෙලෙසයක් මනසේ ඇති වෙන ලොකු ආශ්‍රව ටිකක් දුර වෙනවා. මොනවද ඒ ආශ්‍රවය? මේ එක දිගට පවතින කයක් ඇති බවට ගත්තකම බොහොම බරපතල කෙලෙසයක් බවට පත් වෙලා තියෙනවා. මමත්වයේ කියන දේ මුළු කයටම බැසගෙන මේ තමන් කරගත්ත කය අද පවත්නවා. ඒක හරියට රියදුරෙක් වාහනයකට නැග්ගට පස්සේ නිකන් වාහනේ Tamanගේ කය බවට පත් කරගෙන කිසිවක නොගටමින් වාහනේ ඉදිරියට අරගෙන යනවා වගේ මේ විඥානයේ කයට බැසගත්තට පස්සේ මේ කය අපි කිසිවක නොගැටෙන විදිහට අරගෙන යනවා වගේ දෙයක් අපිට මේ කය මම වෙලා කය මගේ වෙලා ඒ වගේම මගේ කය වෙලා මම ඌ කය බවට පත් වෙලා. මේ දෙකම එකම විදිහට ගත්ත තැනක අපිට ඊට හාත්පස පටිසෝතගාමී අර්ථයකුයි මෙතනින් ඉදිරිපත් කරන්නේ ඒ කොහොමද ඔබ කය කියලා උපාදාන වශයෙන් ගත්තට ඔතන තියෙන යථාර්ථය මෙන්න මේ වගේ ධර්මයක් පොට්ටබ්බයත් එක්කම කය හට ගන්නවා කයත් එක්කම පොට්ටබ්බයක් හට ගන්නවා ඒ වගේම ඔබ පෙනෙන රූපය ගැන කතා කරනවා නම් පෙනෙන දේ ඔය විඳින කය නෙමෙයි ඒ වගේම විඳින පොට්ටබ්බයක් නෙමෙයි කියලා පෙනෙන දේ වෙන් කරලා ඒ වගේම විඳින දේ වෙන් කරලා දෙපැත්තට කරලා පෙන්නකොට විඳින්න කයක්වත් කයක් විඳින්නවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එතකොට අපි කයෙන් මිදෙනවා කයෙන් මිදෙන කම නිසාම අපිට යෑමීම් පේන්නේ නැහැ. අතපය ඇතිතාක් තමයි ගැනීම හැකිලීම් පේන්නේ. ගැනීම තැබීම් පේන්නේ. කකුල් ඇතිතාක් තමයි ආපසු යාමීම් තියෙන්නේ. යම් කෙනෙකුට මේ කය පැනවීම නැත්තම් මේ විදිහට ඔහුට යෑම් ඊම් පනවන්නේ නැහැ. ආපසු ගැනීම තැබීම් පනවන්නේ නැහැ. ඔහුට එතකොට මිදීම කියන තැනක් තියෙනවා. මේ ධර්මතා ටිකෙන් කොටින්ම කියනවනම් සතර ඉරියව්වෙම මිදිලා. සතර ඉරියව්වෙම මිදුණු තැනක් ඔහු පරිහරණය කරනවා. මෙන්න මේ මට්ටමට අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා මේ උපාදා රූපේ පිළිබඳව නෝපාදා රූපේ පිළිබඳව විස්තර කරනකොට සතර මහා ධාතු රූපේ ඊට පස්සේ අපිට ආපෝ ධාතුව කියලා කියනකොට ආපෝ ධාතුවේ ලක්ෂණය තමයි ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. පටවි ධාතුව ගැන අපි මතක් කළා. තද ගතිය, රළු බව, ස්පර්ශ වෙන බව ඒක රළු වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්. මේක තමයි පටවියේ ස්වභාවය, ආපෝවේ ස්වභාවය තමයි ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. මේක ඇලෙන බැඳෙන ස්වභාවය අපිට කයකට දැනෙන්නේ නැහැ. අනිත් ධාතු තුන එකතු කරන්නේ මෙන්න මේ ආපෝ ධාතුවේ ලක්ෂණය නිසා. අපි මෙහෙම කිව්වොත් උදාහරණයක් විදිහට පිටි ටිකකට වතුර ටිකක් දැම්මොත් එකට එකතු වෙනවා. දූවිලි ටිකකට වැස්සක් වහිනකොට අපි දකිනවා මේ ටික එකතු වෙනවා එකට. මේ එකතු වෙලා මේ ටික එකට බැඳිලා පවතින කුමක් නිසාද? මේ ආපෝ ධාතුවේ ස්නේහ ලක්ෂණය නිසා. ඒ වගේ යම්තාක් රූපයක් කියන දේ ගැන කතා කරනවා නම් පඨවි තේජෝ වායෝ කියන මේ රූප කලාප ටික මේ රූප ධර්මතා ටික එකට එකතු කරලා එකට බැඳලා පවත්වන්නේ ආපෝ ධාතුව නිසා ආපෝ ධාතුව නැතිනම් මේ රූපයන් විසිරලා යනවා මේ එකට ස්නේහය බන්ධන ගතිය තියෙන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණය එතකොට ස්නේහාර්ථයෙන් බැඳීම් අර්ථයෙන් ගලන වැగిරීම් ස්වභාවයෙන් දකින්න ස්වභාව අර්ථයකින් ආපෝ ධාතුව ඒ වගේම තේජෝ ධාතුව කියලා කියනවා උණුසුම් සහගත බවට උණුසුම් සහගත බව කියනකොට මේ දිරවන, තවන, පැසවන ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. කයට කායික වශයෙන් ගත්තහමත් ආහාර දිරවන බවක් තියෙනවනම් ඒ වගේම පැස ආහාර පැසවන බවක් දිරවන බවක් තියෙනවනම් දිරා යන බවක් තියෙනවනම් ඒ වගේම මේ කය වැඩෙන බවක් තියෙනවනම් මේ හැම දෙයකම ලක්ෂණය තමයි තේජෝ ධාතුවේ ලක්ෂණය. ගහක් නම් පොඩි ගහක් ලොකු වෙන බවක්, කොළ හැලිලා යන බවක් තියෙනවා නම් මේ ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රධානම හේතුව තමයි තේජෝ ධාතුව, තේජෝ ධාතුවේ ලක්ෂණය මොකද පරිපාක ස්වභාවය කියන එක. එතකොට පැසුණු බවට අරගෙන යනවා කියන ස්වභාවය. වායෝ ධාතුව කියලා කියනවා හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයට යම් හමා යන බවක් පිම්බෙන බවක් හැකිලෙන බවක් තියෙනවා නම් මේ ගතියට කියනවා වායෝ ධාතුව කියලා. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරට සතර මහා ධාතුව කියලා අපි කතා කරනවා මහා භූත කියලා කියනවා. එතකොට මෙන්න මේ ධර්මතා හතරෙන් තමයි මුළු ලෝකයක් මවල දෙන්නේ. එනිසා මහා භූත කියලා කියනවා. මහා භූත ස්වභාවය තමයි මහා භූතයාගේ ස්වභාවය තමයි කෙනකෙනාට බිඳෙන ආකාරයෙන් පණවන එක. ඒ කියන්නේ කෙනකෙනා යම් යම් හේතුවක් නිසා නම් බයටපත් වෙන්නේ ඒ ඒ බයටපත් වෙන විදිහට පෙනී සිටීම තමයි භූතයන්ගේ භූත ලක්ෂණය. එතකොට අමනුෂ්‍ය කොට්ටාසයන් ඉන්නවා භූතයන් කියලා යම් කෙනෙක් බය යම් විදිහේ රූපයකට නම් ඒ බය විදිහේ රූපයක් පෙන්නලා ඔහුව ග්‍රහණයට නතු කර ගන්නවා. ඒ වගේම තමයි මේ මහා භූත රූපයන් එකට එකතු වීම තුල සමவாய වීම තුල ඇහැට පෙනී සිටලා ඇහැ බිඳින මට්ටමට යනවා. ඒ වගේම මේ මහා භූත රූපයන් එකට පෙනී සිටීමෙන් එකට එකතු වීමෙන් ගැටීමක් නිසා එන ශබ්ද රූපේ නිසා සෝතායතනෙ කියන තැන විදීමක් වෙනවා. මේ විදිහටම ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන මේ මේ ධාතුන්ගේ බිඳීමකට යනවා. එතකොට එක්කෙනෙක් එක්කෙනෙක් බය වෙන දෙයට තව කෙනෙක් බය වෙන්නේ නැත්නම් එයාගේ විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ විදිහට නොඑක ආකාරයට ඉදිරිපත් වීම නිසාම මහා භූතයි කියලා කියනවා. මෙන්න මේ සතර මහා ධාතුවේ ලක්ෂණය තමයි ස්වභාව ලක්ෂණය. මේ තුල ඇත්තේ නැහැ සත්පුද්ගල බවක්, අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ. ඒ නිසාම තමයි කියන්නේ යාචමේ අජ්ජත්තිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම්, බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ පටවි ධාතුව රේවේසං එක සමානමයි. ඒ වගේම ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා නම් බාහිර ආපෝ ධාතුවක් තියෙනවා නම් ආපෝ ධාතුව සමානයි. තේජෝ ධාතුවක් තියෙනවා නම් වායෝ ධාතුවක් තියෙනවා නම් මේ ටික එක සමානයි. එතකොට මේ තුළ මගේ පටවි තව කෙනෙකුගේ පටවි තිබුණේ නැහැ. මගේ පටවි මේ ගහක ගලක පටවි කියලා වෙන වෙනම පටවි තිබුණේ නැහැ. අනාත්ම තද ගතියක්මයි තිබුණේ. තමන් කයට තමන්ගේ කයක් ස්පර්ශ වුණා කියලා කියනවනම් පටවි ධාතුව පටවි ධාතුවක්මයි ස්පර්ශ වෙච්ච මට්ටමක් මිසක වෙන දෙයක් නෙමෙයි. අනාත්ම ධර්මයක්. මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ධාතුව පැත්තකට හිත තියලා තමන්ගේ ඝන සංඥාව දුරු කරගන්න පැත්තට හිත අරගන්නත්. එතකොට මෙන්න මේ ස්වභාව අර්ථයෙන් ගත්ත මේ ධාතුන්ගේ කයට පොට්ටබ්බයක් නැතිනම් කයට ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා නම් මේ ඔක්කොම ඇවිල්ලා එකටම ස්පර්ශ වෙන්නේ. යම් රූපයක් ගැටෙනවා නම් එක ධාතුවක් නැතුව අනිත් ධාතු ටිකේ පැවැත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමவாய එකටම සිද්ධ වෙනවා. මේ ධාතුන් හතර පැවැත්ම එකටම සිද්ධ වෙනවා. ඒකට කයට ගැටෙනකොට මේ සියලු ධාතුන් ගැටෙනවා. නමුත් ඒ ඒ තන බාහුල්‍යත්වය නැතිනම් උස්සද බව ඒ ඒ තන තියෙන වැඩි බව අපිට ප්‍රකට වෙනවා. අපි කිව්වොත් ගහක ගලක වැදුනොත් අපිට පටවි ධාතුවක් තමයි දැඩිසේ දැනෙන්නේ. එතකොට එතන පටවි ධාතුවේ ඇති අධික බව නිසා පටවි ධාතුව ස්පර්ශ වෙනවා. ඒ වගේම ගින්දර වගේ තැනක් ගත්තොත් එතනත් පටවි තේජෝ වායෝ කියන ධර්මතා ටිකම පවතිනවා. හැබැයි අපිට තේජෝ ධාතුවේ වැඩි බව නිසාම අපිට උෂ්ණත්වයක් රස්නයක් තමයි දකින්නේ. රස්නේ කියලා කියනකොට තේජෝ ධාතු කියනකොට එතන සිසිල් බව සහ උෂ්ණත්වය කියන ස්වභාවය දෙකම අයිති. මොකද ඒ දෙකම අයිති එකම ස්වභාවයට නිසා. ඒ තේජෝ ධාතුවේ ඇති අඩු බව නිසාම අපි කියනවා සීතලයි කියලා තේජෝ ධාතුවේ වැඩි බව නිසාම අපි කියනවා උෂ්ණත්වයයි කියලා. එතකොට එක්කෝම තේජෝ ධාතුවේ අඩු බව සහ වැඩි බව කියන කාරණාව. ඊට පස්සේ වායෝ ධාතුව කියනකොට හමන පිම්බෙන හැකිලෙන ස්වභාවය. එතකොට හුළඟක් ඇවිල්ලා අපේ කයේ වදිනකොටත් අපි දන්නවා පඨවි තේජෝ වායෝ කියන ධර්මතා හතරක පැවැත්ම තමයි තියෙන්නේ. ඒ වුණාට මෙතනදී වායෝ ධාතුව ප්‍රකටයි වායෝ ධාතුව තමයි උස්සද බව තියෙන්නේ බාහුල්‍යත්තේ තියෙන්නේ බහුල බවකින් තියෙන්නේ ඒ නිසා අපිට වායෝ ධාතුව තමයි ගැටුනේ කියන මට්ටමකට ඒ සංඛ්‍යාවට යනවා මෙන්න මේ විදිහට ඒ ඒ ස්පර්ශයේ ඒ ඒ ස්පර්ශ වීම සංඛ්‍යාවෙන් ගණන් ගන්නවා එතකොට පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු තුනට කිව්වා පොට්ටබ්බායතනය කියලා පොට්ටබ්බ ධාතුව කියලා ඊට පස්සේ ආපෝ ධාතුව එක්කම එකතු කරලා මේ කොටස් හතර අරගෙන කිව්වා නෝ උපාදා රූපය කියලා. මෙන්න මේ රූප ටික අපිට අවබෝධ වෙන්නට අවශ්‍ය වෙනවා අතිරූපං උපාදා සහ අතිරූපං නෝඋපාදා කියලා කියනකොට. යම්තාක් රූපයක් යම් ප්‍රභේදයන්ගෙන් පණවනවා නම් ඔන්න ඔය මාතුක් මාතිකා දෙක ඇතුළත ඔය ලෝකේ අපි යම් කෙනෙක් ගැන කතා කරනවා නම් රූපය ගැන යම් විදිහකින් පනවනවා නම් ඒ සියලු පර්යායන් ටික අයිති ඔය අපි කතා කරපු ඔය ධර්මතා ටික ඇතුළත. එතකොට අපිට විදර්ශනාව පැත්තට භාජනය වෙනකොට විදර්ශනාව පැත්තකට මේක යෙදෙනකොට අපිට ඒකාන්ත න්‍යායක් එතකොට තියෙනවා කොහොමද මේක කය පිළිබඳව පනවන්නේ කියන තැනකින් අපි කාය ආයතනේ කතා කරනකොට කාය ආයතනේ කතා කළා පොට්ටබ්බ ආයතනේ කතා කළේ නැහැ හේතුව අපි උපාදා රූප කතා කරනකොට සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින රූප ගැන කතා කරනකොට තමයි කාය ආයතනේ කතා කළේ එතකොට පොට්ටබ්බ ආයතනේ කතා කරන්නේ දැන් එතකොට පොට්ටබ්බ ආයතනේ කියන්නේ මහා භූතම නිසා එතකොට මහා භූත රූපයන්ගේ මේ ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න ස්වභාවාර්ථයකින් අවබෝධ කරගන්න ස්වභාවාර්ථයකින් අපිට මහා භූත රූප ටික අවබෝධ වෙනකොට අපිට Taman කියලා ගත්ත පනව ගන්න රූපයක් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය කියන එකේ අනාත්ම ලක්ෂණයක්ම ප්‍රකට වෙලා තියෙන්නට ඕනේ. පෙර නොතිබීම හටගෙන ස්පර්ශයේ ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවය ප්‍රකට වෙලා තියෙන්නට ඕනේ. එතකොට අතට අල්ලන දේ තුල තව සත්‍යය, තව පුද්ගලය, තව වස්තු, තව දේවල් කාරණා දකින මානසික මට්ටමින් අපි ටිකක් ඈත් වෙනවා මේක ටිකක් දියුණු කරනකොට සහ මේක ටිකක් වඩනකොට. ඊට පස්සේ අපිට පොට්ටබ්බායතන රූපය ඒ විදිහට විග්‍රහ කරනකොට අපිට පළවෙනි මාතිකා දෙක අවසන් කරන්න පුළුවන්කම තියෙනවා මේ පොට්ටබ්බායතනය කියන දේ ඇතුළත උපාදා රූපයත් නෝපාදා රූපයත් කියන මාතිකා දෙකේදී නෝපාදා කියන රූපේ තමයි පොට්ටබ්බායතනයේදී විග්‍රහ වුනේ. එතකොට පොට්ටබ්බායතනයත් ආපෝ ධාතුවත් කියන එකේදී මේ සතර මහා ධාතු රූපේ කියන එක. ඊට පස්සේ මෙතන ඉඳන් අපිට රූපකාණ්ඩයේ දේශනාවන්ගෙදී අපිට බොහොම පහසුයි කෙනෙකුට අවබෝධ කරගන්නට තේරුම් ගන්නට ඊළඟ දුක මාතිකා ටික පිළිබඳව සාකච්ඡා කරනකොට මොකද මූලික වශයෙන්ම රූපයන් පිළිබඳව හඳුනා ගැනීම सिद्ध කරලා තියෙන නිසා ඔය කතා කරපු රූප ධර්මතා ටිකම තමයි ඒ ඒ මාත්‍රිකා විදිහට සංග්‍රහ කරන්නේ. අපි දැන් රූපයන් පිළිබඳව කතා කළා අතිරූපං උපාදා කියලා උපාදා රූප ටිකක් කතා කළා නෝඋපාදා රූප ටික කතා කළා ඊළඟ මාතිකා දෙක ගත්තොත් අති උපාදින්න රූපය සහ අනුපාදින්න රූපය එතකොට උපාදින්න රූපයත් අනුපාදින්න රූපයත් කියලා කතා කරනකොට අපිට ඒද විග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ ඔය කතා කරපු රූපෙමයි එතකොට උපාදින්න කියලා කියනවා කර්මයෙන් සකස් කරගත් හටගත්ත කර්මයෙන් හටගත්ත සහ තමාගේ කියන සංඛ්‍යාවට යන කර්මයෙන් හටගත්ත නිසාම තමයි තමාගේ යන සංඛ්‍යාවට ගියේ. එතකොට මේ කර්මයෙන් හටගත්ත රූපයට කියනවා උපාදින්න රූප කියලා. ඊට පස්සේ මොනවද මේ උපාදින්න රූප? චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියන මේ රූප ටිකට කියනවා කර්මය නිසා හටගත්ත කර්මයෙන් හැදුණු රූප කියලා. ඊට පස්සේ යංවා පනඤ්ඤම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස උපචයෝ රූපස්ස සාන්තති කබලින්කාර ආහාරෝ ඉදන්තං රූපං උපාදින්න. එතකොට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන කියන මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික ගැන කතා කළා. අපි අමුතුවෙන් දැන් විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ චක්කායතනය කියන්නේ කුමක්ද කියලා. මොකද අපි දැන් කලින් කතා කරපු පරයයන් ඔබට මතකයේ තිබෙන්නට අවශ්‍යයි. කුමක්ද චක්කායතනය කියලා කිව්වේ කියලා. එතකොට චක්කායතනය කියලා කියනකොට චක්කායතනය කියලා අපි කිව්වේ අර කලින් කතා කරපු දේ ඔබට සිහිපත් වෙනකොට උපාදින්න රූපයක්. උපාදින්නයි කියන්නේ කර්මය නිසා හටගත්ත කර්මයෙන් හැදුණු රූපයක්. සෝතායතනය කියලා කියනකොට මේක කර්මයෙන් සකස් වන කර්මයෙන් හැදුණු සහ තමාගේයි සංඛ්‍යාවට ගියපු රූපයක්. ගාහනායතන, ජීවහායතන, කායායතන කියන මේ ටිකත් ඒ විදිහටමයි. ඊට පස්සේ ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා අපි ටිකක් කතා කළා. ඒ ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන රූපයක කියනවා අපිට ස්ත්‍රී භව තියෙනවා නම් පුරුෂ භව තියෙනවා නම් ඒ රූපයේ විස්තර ඔබ දැන් දැනුවත් නිසා අපිට පුළුවන් සංක්ෂේපයෙන් කෙටියෙන් කතා කරගෙන යන්න. එතකොට මෙන්න මේ රූප ටික කම්මස්ස කතත්ත රූප නැතිනම් කර්මයෙන් හදපු කර්මයෙන් සකස් කරපු රූප. ඒ වගේම ඊට පස්සේ යංවා පනඤ්ඤම්පි අත්ති රූපං කම්මස්ස කතත්තා රූපායතන. තව වෙනම තියෙනවා නම් කර්මයෙන් කළ රූපායතන. එතකොට රූපායතනේ දෙකට බෙදෙනවා. අපි චක්කායතනේ මුලින්ම දැක්කුවා. ඊට පස්සේ දැන් රූපායතනේ දෙකට බෙදෙනවා. කම්මස්ස කතත්තා රූපායතනයක් තියෙනවා. මොකද්ද කම්මස්ස කත රූපායතනේ? තමන්ගේම කය පිළිබඳව තමන් දකිනවා නම් මේක කම්මස්ස කත නැතිනම් තමාගේ සංඛ්‍යාවට ගියපු මේ කර්මයෙන් සකස් කරපු පැත්තෙන් ගත්ත උපාදින්න උන රූපායතනය. එතකොට මේක තමන්ගේම රූපේ ගත්තාම මේ වර්ණ සටහන රූපායතනයේ බෙදෙනවා තමාගේ යන ගණයට ගියපු නැතිනම් කර්මයෙන් සකස් කරපු රූපායතනයක්. එතකොට තමන්ගෙම ඇති වෙන යම් මට්ටමක් තියෙනවා නම් ගන්ධායතනය ශබ්දායතනය පෙන්වන්නේ නැහැ. හේතුව ශබ්දය කියන එක උපාදින්න කියන දෙයට අයත් කරන්නේ නැහැ. හේතුව තමයි සතර මහා ධාතු සමவாயයෙන් මිසක ශබ්ද රූපය හටගන්නේ වෙනම ශබ්දය කියන දේ සතර මහා ධාතුව ඇති සෑමතැනක ශබ්දේ පවතින්නේ නැතිකම නිසා. ගන්ධායතනය කියලා කියනකොට දැන් තමාගේ යම් ගන්ධයක් තියෙනවා නම් අන්න ඒ වගේ ගන්ධයන්ට කියනවා ශරීර ගන්ධ ආදියට කර්මයෙන් හටගත්ත ගන්ධායතනයක් කියලා. ඒ වගේමයි රසායතනයත්, ඒ වගේමයි Taman අතට අත ස්පර්ශ වෙනවා වගේ මේ කර්මයෙන් සකස් කරගත්ත බවක් ස්පර්ශ වෙනවා නම් මේකටත් කියනවා උපාදින්න මට්ටම කියලා. ඒ වගේම ආකාශ ධාතු කියලා කියනවා ආකාශගතයක් අගයක් විවරගතයක් තියෙනවා නම් මේ කායික වශයෙන් මුඛ කුහර ආදී කුච්චිත කුහර ආදී යම් විවර බවක් තියෙනවා නම් මේ විවර බවට කියනවා ආකාශ ධාතු කියලා මේ ආකාශ ධාතුව උපාදින්න අවකාශ ධාතුව. නැතිනම් කර්මය සකස් කරපු අවකාශ ධාතුව. ඊට පස්සේ පොට්ටබ්බායතනය පොට්ටබ්බායතනය කියනකොට අපි මුලින් කතා කළා උපාදින්න පොට්ටබ්බායතනය කියලා මේ කයේ ස්පර්ශ වෙන පඨවි ධාතුවක් ඒ වගේම කයේ ස්පර්ශ වෙන තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒ වගේම වාතය ගැන කතා කරනකොට පංචවිධ වායෝ ධාතුවක් තියෙනවනම් මේ වායෝ ධාතුවත් ආස්වාස ප්‍රස්වාස උද්ධංගම අදෝගම අංගමංගානුසාරී කුච්චිස වාතය ආදී මෙන්න මේ වාත කොටස් පිළිබඳව තියෙනවා මේ හැම දෙයක්ම කර්මය නිසා සකස් වුන නැතිනම් උපාදින්න රූපයේ හැටියට සකස් කරන වායෝ ධාතුව හැටියටයි ගන්නෙ ඊට පස්සේ ආපෝ ධාතුව රුධිරයේ සර්වය මේ ආදී ධාතු තියෙනවා නම් ආපෝ ධාතු ගතියක් තියෙනවා නම් මේ ආපෝ ධාතුවත් උපාදින්න ආපෝ ධාතුව කියන ගණයටම යනවා. ඒ වගේම රූපයේ උපචේ කියන මට්ටම උපචේ රූපය රූපේ හට ගැනීම ස්වභාව කොට පවතින උපචේ රූපයත් ඒ වගේම සන්තති රූපයත් පැවැත්ම කියන දේත් කබලින්කාර ආහාරයත් අයිති වෙනවා උපාදීන රූපේට ජරතා අනිච්චතා කියන රූප දෙක අයිති කරන්නේ නැහැ උපාදින්න රූපේට මොකද ඒක හටගත්තු රූපේක වෙනස් වෙන බව ස්වභාවය මිසක ඒක කර්මය නිසා සකස් වෙන බව නොවන නිසා ඒ රූප දෙක අයිති කරන්නේ නැහැ උපාදින්න රූපේට ඊට පස්සේ අනුපාදින්න රූපය කර්මයෙන් සකස් නොකළ රූපය කියනකොට සද්දායතනය කර්මයෙන් සකස් කරපු දෙයක් නෙමෙයි සද්දායතනය කියන එක කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කර්මය නිසා සකස් කරපු දෙයක් නෙමෙයි ඊට පස්සේ රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූපයාගේ ලොහු බව ඒ වගේම මෘදු බව කර්මඤ්ඤතාවය ජරතා රූපය අනිච්චතා රූපය ඒ වගේම තවත් කර්මය නිසා නොකල රූපායතනයක් තියෙනවා නම් බාහිර ගස්ගල් ආදී වස්තුන්ගේ තියෙන රූපායතනයක් තියෙනවා නම් ඒ වගේම ගන්ධ රස පොට්ටබ් ආදිය තියෙනවා නම් ආකාශ ධාතුවක් තියෙනවා නම් ආපෝ ධාතු තියෙනවා නම් ඒ වගේම උපචේ සංතති කබලින්කාර ආහාර කියන දේ බාහිරව තියෙනවා නම් මෙන්න මේ ධර්මයන්ට කියනවා අනුපාදින්න රූප කියලා. එතකොට මම හිතනවා දැන් මේ උපාදින්න රූප සහ අනුපාදින්න රූප කියලා මේ මාත්‍රිකා න්‍යායෙන්ම ගත්තාම මාත්‍රිකා දෙක දැනගත් සැනින් ඔබට ඊතුරු විස්තර ටික රූපේ පිළිබඳ හැඳින්වීම තියෙන නිසා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අවබෝධයකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මොකද මූලිකම දැනුම් පරාසය දැන් ඔබට ලැබිලා තියෙන නිසා. ඉතින් මෙතනින් එහාට අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ගියොත් කරුණු කාරණා ගොඩක් බවට පත් වෙනවා ඒ දුවිදේන රූප සංගහව කොටස මාත්‍රිකා විදිහට කතා කරලා පෙය්‍යාලං ක්‍රමයට අපිට දක්වගෙන යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දේ බොහෝ දිනෙකට කරුණු කාරණා බහුල බව නිසාම පොදු මාධ්‍යයක් නිසා ඒකේ නීරසත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දේවල් බොහොම ප්‍රයෝජනවත් ධර්ම කොටාශයන් ආශ්‍රවයක්ෂය කර ගැනීම පිණිස බොහොම උපකාර විදර්ශනා මාර්ගයේ පිණිස බොහොම අවශ්‍ය වෙන ධර්ම කොටාශයන් ඒ නිසා ඒ කරුණාකාරණා ධම සංගණිතකරණයේ රූපකාණ්ඩය ආශ්‍රය කරගෙන මේ පින්නතුන්ට පුළුවන්කම තියෙනවා තවදුරටත් අවශ්‍ය අයට පරිශීණය කරගන්නට මූලිකම රූපේ පිළිබඳ හැඳින්වීමේ විග්‍රහය දැන් ලැබිලා තියෙන නිසා. එහෙනම් අද දවසේදී කවුරුත් කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කරගන්න තියදුනා මේ විදිහට සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් පින් තුනක් ආරක්ෂා කරන ඒ සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවංශ සරණයි.